දැයි අවසරයි මේනින්නාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහා රැස්වෙච්ච සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආවසෝ බික්ඛු මිත්තා වචී කම්මං පච්චුත්තං හෝති සබ්‍රක්මචාරීසු ආවිචේව රහෝති ච අයම්පි ධම්මෝ සාරාණී හෝති තී අවසරයි මින්නාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව උටාගත්තේ දසුත්තර සූත්‍රෙමයි ඒක ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ දීඝනිකායේ අවසානයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් හැබැයි මේකේ කතෘ ਸਰවඥ වහන්සේ නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ එදා සරුවචනසේ ජීවමානව ධර්මානව වැඩ ඉන කාලේ පැවතිච්ච තත්වයක් අද මේ වාගේ කාලයක් වෙනකොට මොන වගේ තත්වයක් උදා වේද කියලා හිතලා ඒ ධර්මය ආරක්ෂා කිරීම පිළිබඳව ධර්ම කරුණු ගොනු කිරීමට ගත්ත ප්‍රයත්නයක් තමයි දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් කියන්න පුළුවන් දසුත්තර සූත්‍රයේ යම් ප්‍රමාණයකට සම්පූර්ණ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සම්පින්දනය කරලා තියෙනවා කියලා. ඒ තරම්ම ලස්සන ප්‍රස්ථාර කිරීමක් ඥාන ප්‍රස්ථානයක් මේක දැක් ගන්න පුළුවන්. එනිසා ඒක ඥානීය පිළිබඳව සෙල්ලක්කාර වැඩක්. එහෙම නැත්නම් ඒකේ බොහොම රැඩිකල් වාදී ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ නිසා කාට හරි දාල හැංගීමක් ගන්න ඕනේ නම් පස්ස 45 අවුරුද්දක් ඇතුළත සර්වඥාන්සේ දේශනා කරපු දේවල් ගොනු කිරීම ඒ දසුත්තර සූත්‍රේ කාට හරි බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොහොම වටිනා සූත්‍රයක්. අපි නිස්සාරණවනේ පැත්තෙන් බලනකොට අපි දසුත්තර සූත්‍රයෙන් පමණක් මේනට වැඩමුළු 26ක ධර්මදේශනා සඳහා මාතෘකා අරගෙන තියෙනවා. මේක ඉලක්කම් වල බලනකොට මම හිතන්නේ 27 වෙනි අවස්ථාව වෙන්න ඇති. ඒ සූත්‍රයෙම මාතෘකාට ගත්තා. අපි ඒ අනුව ඒ දසුත්තර සූත්‍රයේ පළවෙනි පොත දෙවෙනි පොත තුන්වෙනි පොත හතරවෙනි පොත පස්වෙනි පොත ඉවර කරලා මේ සුබෝධාරාමේ අපි මේ කරන වැඩමුළුවට ගත්තේ 6 වෙනි පොතේ පළවෙනිම ප්‍රශ්නේ කතමේ ධම්මා ධම්මා බහුකාරා කියන ප්‍රශ්නේ. මේ ආගම ධර්මයේදී ගත කරන කෙනෙකුට උඟාක්ම උපකාරක ධර්මය මොකද්ද? ඒ ධර්ම වල 6 ඉලක්ක මොකද්ද කියලා වගේ තමයි සාරිපුත්‍ර සාංශ ප්‍රශ්නය අහන්නේ. ඒ අහන්නේ මේ සභාවෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම උත්තර දෙන්නයි උත්තරේ තමයි ච සාරාණීය ධම්මා. මේ සාරාණීය ධර්ම හයක් ਸਰවචාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සාරාණීය ධර්ම හය හයේ ඉලක්කම් වලින් බලනකොට වඩාත්ම කෙනෙකුට බහු උපකාරයි. ඒ නිසා විශේෂයෙන්ම නිවාසික බණ භාවනා කරන කෙනෙකුට පැවිදි ලබන භාවනා කරන කෙනෙකුට Brahmචාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන්ට උඟාක්ම උපකාරක ධර්ම හය මොකක්ද කියලා ඇහුවොත් අඩු ගානේ සම්මත උත්තරයේ සාරාණීය ධර්ම හය කියලා දැනගෙනවත් ඉන්න ඕනේ කියලා වගේ ඇඟීමක් තමයි මේ ප්‍රශ්නයක් අහලා උත්තර දීමෙන් කරන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශي අර උද්දේශ නිද්දේශ පටිනිද්දේශ ක්‍රමේට උද්දේශ වශයෙන් ච සාරාණීය ධම්ම කියලා නිද්දේශ වශයෙන් එක එක එක එක විස්තර කරනවා. අපි ඊයේ ගත්තේ පළවෙනි එක. අපි ඒකෙන් අද පටන් ගත්තොත් නැත්නම් ඊයේ කියපුටේ සම්පින්දනය කළ පටන් ගත්තොත් අද කතාවට මූලාරම්භයක් විදිහට පාදමක් විදිහට නිදානයක් විදිහට ඊයේ අපි මතක් කරේ පුණජපරං ආවසෝ බික්කු මිත්තා කාය කම්මං පච්චුට්ඨිතං හෝති සබ්‍රක්‍මචාරීසු ආවිචේව රහෝච අයම්පි ධම්මෝ සාරාණියෝ බණ භාවනා කරන්නන් අතර එකිනෙකා කෙරෙහි මෛත්‍රී කාය කර්ම පාත්තන්නේ කියලා. එකිනෙකා කෙරෙහි පිහිටනකොට වැඩ කරනකොට උලුවාන්තරන් එකිනෙකා කෙරෙහි මිත්‍රත්වය පළ කරන්නයි කියලා. ඉතින් ඒක එහෙම කියන්න හේතුව භාවනා මධ්‍යස්ථානවල එහෙම මිත්‍රත්වයක් දකින්න නැති නිසා. එහෙම නැත්නම් මිත්‍රත්වයක් නොදකින්ද මානසිකත්වයක් හැදෙන බව ਸਰවචනාසේ දකලා තියෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි භාවනා කරනකොට Tamange හිත උඟා ප්‍රනීත වෙනවා. හරිම සංවේදී වෙනවා. වනමුඛයක් පෑදුවා වගේ. එතකොට ඒකේ ඉද්දෙන ගතිය වැඩි. ඒක Taman විවේචනය කරන ගතිය වැඩි. ඒ නිසා අනුන්ගේ වැරදි හොඳට පේන්න පටන් ගන්නවා. Tamange වැරදිත් හොඳට කැපී පෙනෙලා පේන්න පටන් ගන්නවා. වෙනදා නොතිබිච්ච තරම් උද්දීපනයක් එන්න පටන් ගන්නවා. මේක යෝගාවචරය දැනගත්තේ නැත්නම් යෝගාචරය භාවනා කරන්න ගිහිල්ලා වෙනදට වැඩිය ප්‍රශ්න ඇති කරගන්න. දෙක ඒ භාවනා කරන්නන් මෙන්න මේ වගේ සදාචාරක මට්ටමක ඉන්න ඕන කියලා තමන්ගේ මට්ටමින් අනුමනින්න හදනවා. ඒ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ මම අවුරුදු 3-4ක් විතර 4කට කිට්ටු වෙන ගත කරා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 25 විතිය වෙනකොට චේත්‍යාංගන ධම්මාචාරි විභාගේ පාස් කරලා ඒ රටේ තියෙන බොහෝ තරංකාර විභාගයක් කරන්නේ නැති වැඩක් ඊට පස්සේ භාවනා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ සාමාන්‍ය බණ පොතපත කියප එක්කන භාවනාවට පෙළඹෙන්නේ නැහැ. ඒ පොත දිගේම යනවා. මේ ආම්තුරන්ට තිබිලා තියෙනවා. එතකොට මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මේ විපස්සනා භාවනාවක ඉදිරිපත් කරපු නිසා යන්න ඕනේ කියලා. ගිහිල්ලා බලපුවාම එතන භාවනා කරන්න ඇවිල්ලා ඉන්න සංඝයා වහන්සේලා ගානක් නැතුව කතා කරකට ඉන්නවා. කිසිම විනයචාරයක් නැතිලු. භාවනා කරනක හරියට කරන්නේත් නැතිලු. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතාගත්තලු මේ <clears throat> භාවනා නොකරන සංඝයාට වැඩිය භාවනා කරන සංඝයා විශේෂයෙන්ම සංවර වෙන්න එපායි. ඉතින් මේ මිනිසුන්ගේ භාවනාවක් හරියයිද? කිසිම චාරයක් නැහැ කියලා. ඉතින් සුමානයක් භාවනා කරාලු හිත කැකෑරෙනවා. දිගටම කැකෑරෙනවලු බණ කියන ආමතුරු මම හිතන්නේ ෂිය ඌමින්සයාඩෝ කතා කරලා කියලා තියෙනවා මේක තේරිලා වගේ කමඨාන් සුද්ධ කරන ලාවේදී mind your own business නැත්තම් තමන්ගේ එකක් බලන්න භාවනා කරන්න මේ අනුන්ගේ වැරදි වලට හිත කලඹ ගන්න එපයි කියන. ඒත් මේ සත්‍ය හරීම විවේචනාත්මක හරීම සංවේදී දැන් මාස 5කට විතර ඉස්සලා පවත් වුණා. එතකම්ම තිබුණා මේ සංවේදී ගතිය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් හීනයක් දැක්කලු. ඒ හීනේදී දැක්කලු පුංචි බෝට්ටුවක නැගලා මුහුද මැදට ගිහිල්ලා ඉන්න මුහුදුකාරයෙක් වගේ තමනුත් ඒ වගේම වටේව තියෙනලු ඈතින් ඈතින් ඒ වගේ මුහුදු ගිය බෝට්ටු ඒ හැම එකෙම රුවල් නංගලා ඒගොල්ල මාළු බානවලු ඉතින් මේ ස්වාමීන් වහන්සේට පේනවලු විශාල කුණාටුවක් එනවා කිසි කෙනෙක් ඒක දකින්නෙත් නැහැ ඉතින් ඒ නිසා කුණාටු ආවනම් මේ රුවල් වලට කුණාටු වෙච්චාම මේක විනාශ වෙනවා. ඉතින් කෑ ගහන්න පටන් ගත්තලු වටේ ඉන්න අයට රුවල් බාගනිලා රුවල් බාගනිලා මේ කියලා ඇහෙන්නේ නැති තරම්ලු අනික් බෝට්ටු තියෙන. හොඳටම කෑ ගහලා බලනකොට මගේ රුවලත් තාම බාලා නැතිලු. එතකොට තේරෙනවලු මම මේ අනුන්ට අනුන් හදන්න නටන්න ගියාට අනුන්ට ලෝකෙට පරකාස වුණාට ගෙදෙට්ට මරගාතේ ඊට පස්සේ විචහ විජහට තමන්ගේ රුවල බෑවලු ඒක ඒක හීනකදී දැකපු උපමාවක් වෙලා තියෙනවා. එතකොටම ගුරුනාංශත් පණකදී කියලා තියෙනවා. මේ අනිත් එක්කනා කරන පව් සමාදන් වෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න කියලා. ඊට පස්සේ සුමාන දෙකුළු භාවනා කරේ තමන්ගේ භාවනාව මුදුන්පත් වෙන්න පුළුවන් උනායි කියලා ඒ සංසය තමන්ගේ චරිත කතාව වයින්දිස් වෙරි ලයිෆ් කියන පොතේ ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා හරියට මේ භාවනා කරන්න ගියාම තමන්ගේ පුංචි අඩුපාඩුත් වෙනදා දේවල් වලට වැඩිය පේන ගන්න. දෙක අපිත් එක්ක භාවනා කරන අනික් අය මොන වැරද්දක්වත් කරන්න බෑ. ඒගොල්ලෝ හරියටම ඒ මම හිතන විදිහට ඉන්න ඕනේ කියලා අනුගමන විචනය කරන්න වෙනවා. ඉතින් මේ නිසාම තමයි සරුවචන් වහන්සේ මේ භාවනා කරන්න අතර මෙතන කියන සබ්‍රහ්මචාරින් වහන්සේලා අතර කියලා මෛත්‍රී කාය කර්ම පාත්තන්න කියන එක තමයි සරුවචන්සේ සඳහන් කරන්නේ සුඛෝ බුද්ධහණං උපාදෝ සුඛා සද්දම්ම දේශනං සුඛා සංගස්ස සාමග්ගී. සංඝයාතර සාමග්‍රිය තියෙනවා නම් රටට ජාතියට සාන්තිය. සමග්ගාන තපෝසුකෝ. බණ භාවනා කරන්න අතර සමගිය තියෙනවා නම් භාවනාව සුඛයක් පාඩපත් වෙනවා. තපස සුඛයක් පාඩපත් වෙනවා. ඇත්තෙම නෑ. භාවනා කරන පිරිස අතර බලනකොට එක එකනා කෙරේ තියෙන විවේචනාත්මක ගතිය නිසා ගා කලාතුරකින් තමයි එකිනෙකාට මෛත්‍රී කරගන්නේ. ඉතින් ඒක නිසා ඒක සාරාණීය ධර්මයක් විදිහට සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා. ඉතින් ඒක තමයි ඊයේ කතාවේ සාරාංශය සමග්ගාණ තපෝසුකෝ. බණ භාවනා කරන්නන් අතර සාමයේ තියෙනවනම් ඊය අතර භාවනා වැඩෙනවා. භාවනා උදු විනෝදාංශයක් විතරයි. එක එක අතර සමාජ ධර්ම අතර ලොකු බැඳීමක් එනවා. තව විදිහකට කියන්න පුළුවන් නැත්නම් භාවනාව වැඩෙනවා නම් කෙනෙක්ගේ හිත සමත විදර්ශනානුව වැඩෙනවා නම් එයා ජීවන රටාව සකස් කර ගන්නවා අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්නේ කවුරු හරි මගේ ජීවිතය ඇඟිලි ගහන්න ආවනම් සාධනීය විවේචනයක් නම් බාර ගන්නවා නාස්තික විවේචනයක් නම් ඇහුන්නේ නැහැ වාගේ දැක්කේ නැහැ වාගේ දැනුනේ නැහැ වාගේ ගණන් ගන්න තුනිකයින මිසක්කපත් උත්තර දෙන්න යන්නේ නැහැ දෙන්න ගියොත් පුදුමාකාර ගැටුමක් එනවා ඒක නිසා සාමේ පැවැත්වීම සඳහා අපන්නක ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව දන්නේ නැත්නම් භාවනා නොකරන එක හොඳයි. භාවනා කරන්න ගිහිල්ලා අර වනමුකේ පෑදුවා වගේ තුවාලේ සුද්ධ කරා වගේ හරි අමාරුවකටපත් වෙනවා. ඒක මම දකිනවා ගොඩක් වෙලාවට මේ මූලධර්මවාදීන් පැවිදි වෙලා බණ භාවනා කරන්න ගිහිල්ලා ගෙවල් දොරවල් වලත් අඩ රබර ඇති කරගෙන තියෙනවා. තමන්ගෙත් නැති ප්‍රශ්න මතු කරගෙන තියෙනවා. ඒ මොකද අර මූලික පෙළ ගැස්ම මූලික ආකල්පයේ තියෙන දුර්ලකම් නිසා එයා මේ සදාචාරවාදී වෙන්න පටන් ගන්නවා. සදාචාරවාදයයි බුද්ධ ආගමේ තියෙන මේ ආගම්වාදයයි බොහෝම සමානයි. මේ දෙගොල්ලම මේ සදාචාරවාදියා සහ බුද්ධ ආගම බදාගත් එක්කන අත්කිලමතාන් යෝගයට වැඩ. තමන්ට තමන් වද දී ගන්නවා. අනුන්ට වද දෙනවා කඩුවක් ගිලපු මිනිස්සෙක් වගේ දූවිලි පාර කටුවත්තක් ඇදගෙන යනවා වගේ අවුස්සගෙනම තමයි යන්නේ. ඉතින් ඒ කෙනෙකුට කිව්වොත් මේක නෙවෙයි මේ භාවනාව කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ සමගිය භාවනා කියලා කියන්නේ අනිත්‍යත් එක්ක මෛත්‍රිය, මිත්‍රත්වය, සිනේහණය, එහෙම නැත්නම් ලුබ්‍රිකේෂන් කියලා කියන්නේ අන්න ඒකයි තියෙන්නේ කියලා. ඒක හරි අමාරුයි භාවනා නොකරන අයට වැඩිය භාවනා කරන අයට කියලා දෙන්නේ. ඒකට හේතුව අපි අර ඊයේ ධම්මසංගණියට කතා වෙන්න විදිහට ගීගේ අතෑරියට පස්සේ ගීගේ ඉන්න කන්න අපිට තණ්හාව තමයි ප්‍රධානම බාධාව. ගීගේ අතාරපු වෙලා ඉඳලා තණ්හා වෙනුවට කාමච්ඡන්ද වෙනුවට ද්වේෂය තමයි පැවිද්දන් අතර සහ භාවනා කරන අතර ප්‍රධාන අකුසල වෙන්නේ. නිසා නිතර මතක තියානින්න ඕනේ මේ සීනේහනේ පොඩ්ඩක් ගෙනියන්න බර කරත් එක යනකොට එන්ඩෝසෙල් ටිකක් ගෙනියනවා කරත්තේ ජර්ජර ගන්නකොට කඩැණීර දාන්න. ඒ වගේ භාවනා කරන කෙනා ගාව මේ මෛත්‍රිය තුන් ආකාරයකට විස්තර වෙනවා මේ සාරාණීය ධර්මවල. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනස් කර්ම කියලා පටන් ගන්නෙ කාය කර්මයෙන්. කාය කර්ම කියලා කියන්නේ තව කෙනෙක්ගේ ඇසුර පවත්තන්න උනොත් ඒක ගැටුමක් ඇති නොවන විදිහට සිද්ධියක් ඇති නොවන විදිහට එතනින්ම හමාර විදිහට කරන්නේ. ආයෙ කොන් තියාගන්න එපා. කොන් තියාගන්න වුණොත් අනිත් පාර්ශවයට බයින්නත් එපා. ඒක සඳහා අපිට ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ ලයිසන් දීලා තියෙනවා. තමයි භාවනා කරන්න කරන්නක් වශයෙන් කාගවත් තියෙන අඩුපාඩුකම් හොයන කිසිම බැඳීමක් නැහැ අපිට. අඩු ගන්න ගුරුවරට බැඳීමක් නැහැ ශිෂ්‍යයා කරේ හොයන්න. ඒ වෙනුවට ඒක සඳහා සුන්දර උපක්‍රමයක් සරුවචන අපිට දීලා තියෙන එක අනිත් පැත්තට ගුරුවරයා Taman කෙරෙහි හොයලා බලලා උපදෙස් දෙන්නේ නැත්නම් ගුරුවරයා ආරබල් අවසන් කරන්නේ නැත්නම් ඊටර ගුරුවරට වැඳලා කියන්නේ කියනවා අවසරයි ඔබ වහන්සේ දැක්කානම් දුටුවානම් සැක කෙරුවානම් මගේ වැරද්දක් තියෙනවා මට කියන්න කියලා පවරන්න කියලා. ඒක තමයි අපි වස් සමාදානය කරන දවසේ මාස 3ක් වස්වසලා අන්තිම දවසේ කියන්නේ එකයි දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තුමන් ආයත්මන්තෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි. අපි එකට භාවනා කරනවා. ඔබතුමා හෝ ඔබතුමිය මගේ යම් වැරද්දක් දැක්කා නම් මගේ වැරද්දක් ඇහුවා නම් මගේ වැරද්දක් සැකකරා නම් මට අනුකම්පා කරලා කියන්න මාත්‍ය වැරද්ද දැක්කොත් මං හදාගන්නම් කියලා අපි givis ගන්න ඕනේ. අපි අනිකට පවරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් භාවනා කරන එකනට තියෙනවා ඕනි තරම් අවස්ථාව ඔයා බවා ගත්තොත් ඔයා කයි. මට අයිතියක් නෑ. ඕගොල්ලෝ හදන්නේ මේ මගේ වැඩෙත් මං කරන්නේ නැන්නේ බොහොම අමාරුවෙන් කියලා අර තමන්ගේ පැත්තට ගන්න ගතියක් තියෙනවා. ඒකට සමගිය සඳහා කරන තෙමේ පැවරුම තමයි. ඒ නිසා භාවනා කරනන් අතර ඒ විදිහට පවරලා කටයුතු කරන්න පටන් ගත්තොත් අපේ එක පවුලේ සහෝදර සහෝදරයන් වැඩිය භාවනා නඩේ ඇතුළත පුදුමාකාර ධර්ම ඥාතිත්වයක් හටගන්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපි බුරුම කියලා භාවනා කරලා එන වෙලාවට හැමදාම නම් හම්බ වෙන්නේ හම්බෙලා කතා කරන්න කියන්නේ අපි පුද්ගලයේ වශයෙන් ඈත් වුණාට කමන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැම වෙලාවෙම සතියෙන් නම් ඉන්නේ. අපි හැම වෙලාවෙම අප්‍රමාදයෙන් නම් කටයුතු කරන්නේ. අපි කොහේ හිටියත් එකම ලේ තමයි අපේ ඇඟේ දුවන්නේ. අපි එකම ධර්ම ඥාතියින් බාටපත් වෙනවා. ඒක නිසා ඈත් වුණයි කියලා බය වෙන්න එපා. තමන්ගේ යුතුයකම කරන්න. නිතරම සතියෙන් ඉන්න කියලා. අපි ළඟ තියෙන නෑකම එච්චරයි. අනික ඔක්කොම ඕන එකක්. ඒ ඕන එකක් කොණු වෙනසුලුයි. මේ නෑකම කවදාකවත් කෙරෙන්නේ නෑ. එතකොට බුදුරජාණන් අපිට නෑකම් කියනවා. බුදුරජාණන් අපිට කියනවා මේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා කියලා අපිට බුදුරජාණන් ශාක්‍ය වංශයෙන් අමතරව. යම් හේයකින් අපි අනුංග වැඩවලට ඇඟිලි ගහන්න ගිහිල්ලා අනුන්ට මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනක් කර්ම නැතුව දොස් දකින්නාසුලුවට ගන්තොත් බුදුජානකේ පාර්ලිය වනයේට ගියා වගේ මේ කිව්වට අහන්නේ නැති ගුරාලා ඉන්නකොට බුදුන්සි කැලෑවදී. මොකද පාර්ලිය සිද්ධියේදී විනයතර භික්ෂුන් වහන්සේලායි ධර්මතර භික්ෂුන් වහන්සේලා අතර ඉතින් රණ්ඩු සරුවලක් උරුට්ටුවක් පටන් ගත්තා. ඉතින් ධර්මතර භික්ෂුන් වහන්සේලා වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වැසිකිළි භාජනයේ වතුර ටිකක් එකතු වුණා. ඒ දවස්වල මම හිතන්නේ ඩෙන්ගු ප්‍රශ්නේ හරි මොකක් හරි තියෙන්නේ ඇති. ඉතින් විනේතරාමතු කෙනෙක් කිව්වා වතුර එකතු කරන එක තානම් වතුර එකතු කරන්න එපා තියන්න එපා. ඉතින් අර විනය කරක ධර්මතරාමතු ගණන් ගත්තේ නැහැ. පස්සේ වාදයක් අටගත්තා. ව්‍යාසිකිලි ගිහිල්ලා ගත්ත වාජනේ වතුර ටිකක් ඉතුරු වෙච්චාම ඒක විනය විරෝධී. විනයදර කට්ටිය කියනවා. ධර්මදර කට්ටිය කියනවා එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඊගා වෙන එක නේක පාවිච්චි කරන රයින් කරයිනේ. නෑ නෑ නෑ එහෙම කරන්න බෑ. තමෝ සමුනාසි කරපු වැඩේ වැරදි. ඉතින් මේක මහ විශාල බට කැලේට ගිනි තිබ්බා වගේ අවුලක් පටන් ගත්තා සරුවචනංශේ කතා කළේ කොහොමද කියලා වාද කරන්න එපා. නහන්නේ. මේ සරුවචනංශේ කියදී අහන්නේ. දෙවෙනි සැරේට කිව්වා වාද කරන්න එපා. අහන්නේ. තුන්වෙනි සැරේට වාද කරන්න එපයි කියනකොට සංඥා මොකද්ද කිව්වේ සරුවචනංශේට ඔබ වහන්සේ මේ ගැන කරදර වෙන්න එපා. අපි අපි එක බේරගන්න බුදුනාංශේ එදාම කාටවත් නොකිය පාත්‍රය අරගෙන පාර්ලේ වන්නේට කිය. ඉතින් එදා එහෙමනම් මේ ਸਰවඥාන්සේ ජීවමාන ධර්මාන කාලේ එහෙමනම් අද ඒ වගේ සිද්ධියක් වෙනකොට කොච්චරක් ඇවිලෙන්න පුළුවන්ද දෙපැත්තෙන් එක පැත්තක්වත් කැමති නැත්නම් මේ සාමයේ වෙනුවෙන් පොඩ්ඩක් පියවරක් පස්සට තියන්න එනතම මෛත්‍රී වෙනුවෙන් ඊට පස්සේ හැමදාම මූල ධර්ම රණ්ඩු තමයි තියෙන්නේ. අද බුද්ධ ආගමේ තියෙන හරියක් නිකාය ભેද මේ සියරටම හේතුව මේ භාවනා කරන්නන් මෛත්‍රී කාය කර්ම පැවැත්වීම විශේෂම සබ්‍රක්‍මචාරින් වහන්සේලා කෙරේ. අනිකුත් භාවනා කරන්නන් අතර මතක තබාගත යුතු සාරාණීය ධර්මයක්. ඒක එක එකනාතින් ගෙලියන්න පටන් ගත්තොත් මේක නිකන් මේ මස් කඩයක් බවටපත් වෙනවා. මේක නිකන් රණ්ඩු සරුවලක් බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගුරුවරු අතර රණ්ඩු, ශිෂ්‍යයෝ අතර රණ්ඩු, ක්‍රමවේද අතර රණ්ඩු, එක එකනා එක එකනා විවේචනය කරනවා. දන්නේ අපි ඔක්කොමලා යන්නේ සමාන්තර ගමනක් කියලා. ඉතින් ඒකේ අද මම බලාපොරොත්තු වෙන්නේ වචී කර්ම කියන එක කාය කර්ම වගේම වචී කර්ම පවත්නකොට භාවනා කරන්නන් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කරේ සමගිය භාවනා කරන්නන් අතර වචී කර්මේදී මෛත්‍රී වචී කර්මේ පාවිච්චි කරන්න කියලා කියනවා. ඇත්තටම කියනවා කතා නොකරින්ද කියලා කියන්නේ. මොනවා කතා කරත් හරුප තමයි. මොනවා කතා කරා සම්පප්පලාප තමයි. ඒ නිසා මෛත්‍රී වචී කර්මයයි සම්මා වාචායි දෙකම එකයි. සම්මා වාචා කියලා කියන්නේ විරති චෛතසිකයක්. වචන කතා කරන්න නම් විතක්ක ਵਿਚාර දෙක ඊට වැඩි ඇවිස්සලා තියෙනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර අවශ්‍යගතතර පස්සේ භාවනාදී හිත හැඟුම් මුදා හරිනවා. මීමැසි කොටියකට උදුන් ගැහුවා වගේ විසිරෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් වචනය අපි කියනවා සම්මා වාචා බවටපත් කරන්න ධම්මී වා කතා අරියෝ වා තුනී භාවෝ ත්‍රිඥානස්ත්‍ය සඳහන් කරනවා සම්නිපතිතානම් වෝ වික්කවේ ද්වයන් කරණීයන් ධම්මී වා කතා අරියෝ වා තුනී භාවෝ මහණෙනි සංඝයා වහන්සේලා දෙනමක් එකතු වුණාට පස්සේ කළ යුතු දෙකක් තියෙනවා එකක් කරනවා නම් ධර්ම කතාව කරන්න නැත්තම් නිස්සද්ද වෙන්නේ. ඉතින් භාවනා කරන්න අතර ඒ මෛත්‍රී වචී කර්ම කිව්වහම ඒ පැත්ත විරමණයක් තියෙනවා. ලාන්තර වචන අඩු කරන්න ඕනේ. අනික කතා කරන එක එක්කෝ ධර්ම සාකච්ඡාවක් හෝ එහෙම දෙයක්. එහෙම නැත්නම් බුලන් තරම් නිස්සද්ද වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පේන්නේ දඬුවමක් වගේ. ඒක නිකන් භාවනා කරන්නන් අතර කතා නොකර සිටීම හිතෙන්නේ තරහ වෙලා වගේ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ටොරන්ටෝ නගරයට ගිහිල්ලා භාවනා කිරීමට තැනක් නැති නිසා කතෝලික පල්ලියක් අරගෙන භාවනා කරලා තියෙනවා. ඉතින් මේ මිනිස්සු බොහොම සහයෝගයෙන් මුදල ගත්තා. කතෝලික පල්ලියට මම හරි කැමැති භාවනා කරන්න. හරිම නිස්සද්දයි. හරිම පිරිසිදුයි. ඒ වගේම ඒකේ වැඩ කරන මිනිස්සු භාවනා කරනට පුදුමාකාර සැලකිල්ල සලකනවා. බුද්ධ ආගමයි. ඉතින් මේගොල්ලොත් භාවනා කරලා ඊගාව සැරේ ඒ සෙන්ටර් එකෙන් බුක් කරන්න ගියාට පස්සේ ඕගොල්ලන්ට දෙන්නේ ආයි කියලා. ඉතින් බුක් කරන්න ගිය එක්ක නැවලු අනේ අපේ අතින් එහෙම මොනවාරි හානියක් සිද්ධ වුණාද ගාන කිව්වේ නැද්ද මොකද උනේ කියලා. නෑ එහෙම එකක් නෑ අපි තිබ්බ ගම ඕගොල්ලෝ ගිගම අපි කාර්ක සභාවක් තිබ්බා ඒක දිටි ඉඳු කරා ඊට පස්සේ ඕගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා. ඉතින් ආදයක් ඕගොල්ලෝ අනේ එහෙම හිතන්න එපා. අපි ඊට ඕගොල්ලන්ට කරන්න තියෙන අපි කෙරුවා ගෙව්වා. අපි මේ සැරෙත් ආවේ ඕගොල්ලෝ කියන ප්‍රසාද හැංගීම ඇයි දුන්නේ නැති කියලා. නෑ ඕගොල්ලෝ එකිනෙකාට කතා කරන්නේ මම බුම්මගෙන ඉන්නවා හරියට තරහ වෙලා වගේ. එහෙම කට්ටියට දෙයයන්anse කැමති නෑ කිව්වා. ඊට පස්සේ කිව්වලු නෑ ඒක අපේ මේ ශික්ෂා පදයක් කියලා. අපි කිවිස ගන්නව කතා නොකරන්න කියලා. ඊට පස්සේ වැඳලා වගේ කිව්වලු ආයෙනම් අරගන්න අපි ඉති ඕගොල්ලෝ මේ මේ රණ්ඩු කරගන්න જાතියක් මේ කතා නොකර හිටපු නිසා අපිට අපේ දිව්‍යඥාන්සිකී කතාවත් එක්ක බලනකොට හරි විරුද්ධයි. ඒක නිසා මේ ඕගොල්ලෝ එක ශික්ෂාවක් නම් අපි සෙන්ටර් එක දෙන්නම් කියලා කතා නොකිරීම අපිට පේන්නේ තරහ වෙලා වගේ. මොකද අපි නාන කොටත් නානවද කියලා අහලා නෙපුරුදෙලා තියෙන්නේ. කඩේ යනවා දැක්කත් ආ මේ කඩේ යනවාද? වෙන කොහේ බම්බුවක යන්නද කඩේ තමයි යන්නේ. ඇහුවේ නැත්තම් හොඳ නැහැ. බුදුජාන විශ්වාසය ළඟ තියෙන්නේ කිව යුත්තක් විශේෂ කිවෙත්තක් තියෙනවා කතා කරන මිසක්ක නිස්සද්ද වෙන්නේ. ඉතින් අපේ දෙමලිච්චෝ වාගේ තමයි. යනකොට හැම වෙලාවෙම කච කච ගෑවේ නැත්තම් ඇයි හොඳයි නැහැ. ඉතින් අර භාවනා කරන්න අතරත් ඒ වගේ වචන මිත්තා අචී කර්ම කතා කරන්න මේව කරන්න ගියොත් තේරුම් ගන්න ගියොත් ගොඩාක් කල් යනවා භාවනා කරලා ඉදිරියට යනකොට අපි ඇත්තටම අපාගත වෙනවා නම් අපාගත වෙන්නේ වචන නිසා. අපි එච්චරම සත්තු මරන මිනිස්සු జాතියක් නෙවෙයි. අපි එච්චරම හොරකම් කරන జాතියකුත් නෙවෙයි. කාමීත්‍යාචාරය කරන්නේත් නෑ බෑයි. ටොංගණන් අපි දන්නේ නැති දේවල් කියනවා. ඒවා මේ මුසාවාදවලට වැටෙනවා. සම්පප්පලාප නොකේතු තච්ඡම් භූතං අත්ථ සංහිතං පියං බණාපං කියන වචන තියේදී නොවිච්ච නොදැක්ක කිසිම අර්ථයක් නැති අනුන්ට ප්‍රිය නැති දේවල් කණ්ඩවක් කරන්න පටන් ගන්නවා. නසම්පප්පලාව වලට වැටෙනවා. ඒකෙම පරිසෝචන වෙනවා. අපි කියන දේ අනිත් එක්කනට භාෂාව තේරුණේ නැත්නම් යා ටික ඡන්ද පරිසෝචනයක් පාටපත් වෙනවා. කේලම් පාටපත් වෙනවා. ඒ නිසා වචී කර්ම හතරක් තියෙනවා. අපාගත වෙන අපාගත වෙන කර්මපත කයෙන් 3යි, වචනෙන් 4යි, හිතෙන් 3යි. ඒක නිසා භාවනා කරන නතර නෙවෙයි කවුරු එක බැලුවත් අද මේ තරම්ම මේ දේශපාලන ප්‍රශ්න යුද්ධ කතාවල් වලින්මයි. ක්‍රියාවල් වල එච්චරම නරක දෙයක් ඇත්තේ නෑ. මේ කතාවේ තියෙන කතාවෙන් sannivedana වෙනවට වැඩිය අනවබෝධය ඇති වෙන හැටි තියා බැලුවොත් අද මේ වගේ IT ටෙක්නොලොජි එක තියෙන යුගයක මනුස්සයා මෙච්චර පැටලිලා මානව ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. IT ටෙක්නොලොජි කොච්චර වැඩි වුණත් අද අම්මට දරුවා කතා කරන්නේ. කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන්. ගුරුවරයාට ගෝලයා කතා කරන්නේ නැහැ. කතා කරන්නේ සෙල්ෆෝන් එකෙන්. ඒ තරමටම ඒක මේ මනුස්ස මනසකාබාසිනිය කරලා තියෙනවා. කලීතු කතාවල් ਸਰවඥාන්සේගේ මුළු ශාසනයෙම තියෙන දේශනාවයි. එකනේ දේශනා කරන අනිත් එක්කන අහනවා. අනිකුත් ඔක්කොම අධ්‍යාපන ක්‍රම ආවේ පස්සේ. ඒ ඔක්කොම තියේදී අද මෙච්චර ධන සංනිවේදනයේ තියෙද්දිත් මේක විනාශ වෙලා තියෙන හැටි බලනකොට පේනවා අපි කතා කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. මේ මනුස්සයා කතාව නිසා ඇති කරන තියෙන ප්‍රශ්න ටික දන්නවනම් ගොළු වෙන එක හොඳයි. බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා දිව කට ඇත්තේ නමුත් ගොළුෙක් විදිහට කටයුතු කරන්නේ. ඉතින් ඒක හරි අමාරුයි. මම කියන්නේ ඒක භාවනාවමයි භාවනා ඒකමයි කියලා. නමුත් භාවනා කරන කෙනෙක් තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක කටයුතු කරනකොට තමන්ගේ මෛත්‍රී වචී කර්ම නැත්නම් ඊටත් යටින් තමයි මනෝ කර්ම තියෙන්නේ. අන්න ඒවවා දැන් ප්‍රශ්නයක් තියෙනවා අපි මේ අලුත් තැනකට ගිහිලා අලුත් පිරිසක් එක්ක කතා ඉන්න වෙලාවේ කතා නොකර හිටිය පමණින් අපේ සතිය වැඩෙනවද? කතා නොකර හිටිය පමණින්ම අපේ කෙලස් කැපෙනවද? කතානුකර හිටපු පමණින්ම සමගිය වැඩෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එහෙම නැත්නම් මේ કૃත්‍රිමව කතානුකර හිටියට ඇතුළතින් මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප තියෙනවද? නැත්නම් ඇතුළතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප නිසාද කතා නොකරන්නේ කියන එක කාටවත් අල්ලන්න බෑක තමන්ම දැනගන්න ඕනේ. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ තමයි සම්මා වාචා යොදලා තියෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේක ඇතුළේ තියෙන સંદર્ભයේ තේරුම් ගන්නවා නම් මේක ඇතුලේ තියෙන දෘෂ්ටිය පුලුල් දෘෂ්ටිය යහ දෘෂ්ටිය තේරුම් ගන්නවා නම් එයා තුළ ඇතිවෙන සංකල්ප නිසා එයාට ව්‍යාපාද සංකල්ප වෙනුවට අව්‍යාපාද සංකල්ප එන්න පටන් ගන්නවා. ව්‍යාපාද සංකල්ප කියලා කියන්නේ මිච්ඡා සංකල්පය. ඒ වෙනුවට සම්මා දිට්ඨිය නිසා ජීවිතන සෑම සතෙක් පිළිබඳව, මිනිසෙක් පිළිබඳව වෛර කරන්න හිත දෙන්නේ මොකද හැම කෙනෙක්ම දුකේ ජීවත් වෙන්නේ. අලුතෙන් වෛර කරන්න ඕනේ ඒකේ කියනවා මේ අවුරුදු 40ක විතර ඔය near death experience කියලා මරණ පැය අත්දැකීම් කියලා විශාල පරිශ්‍රණ යනවා. ඉතින් ඒක මේ ඕලන්දේ වගේ රටවල් වල ගොඩාක් තොරතුරු එකතු කරලා තියෙනවා. එකතු කරපු 140ක විතර ඔය මේ කාඩියල් ඇරෙස්ට් එකක් නැත්නම් එන්ජිනියල් ඇරෙස්ට් එකක් ඇවිල්ලා ආය පනාවට පස්සේ යා මරණයක් වගේ එකක් අත්දකලා ආපහු එන චරිත බලනකොට ඒ අතර 140ක් විතර බලනකොට එකම සංසිද්ධියලු පිලාතියි. ඒක පාර්ට මේ අපේ පැත්තේ මරණ ලෙඩ මලා. නමුත් පැයකට දෙකකට පස්සේ ලෙඩ ආය පණේන. ආවට පස්සේ නැවත පැමිණීම ගැන ලෙඩ කනගාටු වෙනවා. දොස්තර සතුටු වෙනවා. ඥාතින් සතුටු වෙනවා. මොකද ලෙඩයි අතරමැද ඉඳලා තියෙන පුදුමාකාර සාන්තිකර තත්වයක එහෙම නැත්නම් මේ අපි භාවනා කළවත් යන්න බැරි තත්වයක ඉතිව වාර්තා කරලා දැන් කරනවලු මේ මිනිස්සු බොරු කියනවාද කියලා බලන්න ඒ වගේ ඔය heart operation වගේ කරන වෙලාවට open heart ලෙඩාට පේන්නේ නැති වෙන විදියට ලෙඩා නිදාගත්තාම පේන්නේ නැති විදියට ඇඳේ ලකුණු තියනවලු උඩ ඉඳලා බැලුවොත් විතරක් පේන්නේ. ඉතින් ඒකට මේ මිනිස්සයා ඔපරේෂන් එක කරන වෙලාවේදී මේක අත ඇහැරලා උඩ ඉඳලා බැලුවොත් Taman මෙතෙක් නොදැක්ක ලකුණු වගේක් ඇඳේ දකින්න පුළුවන් විදිහට මේක බොරුවක් නොවන තරමට මේක පරිශන කරලා ඒගොල්ලෝ කියනවා මේ විදිහට ගිහිල්ලා ආවට පස්සේ යම් කෙනෙක්ගේ මණ්ඩපයේ අත්දැකීමක් ලැබුණොත් එයා ළඟ ප්‍රධාන ලකුණු තුනක් 100%කට එහා ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නලා තිනවා. ඒ මිනිස්සයා කවම කවදාකවත් ඊට පස්සේ ජීවි සතෙකුට වෛර කරන්න නැති. එයාට තේරෙනවලු මේ අරණපැයේ ගිහිල්ලා ආවට පස්සේ මේ මනුස්ස ලෝකය හරස්කඩ දැක්මක් වගේ එකක්. ඒක නිසා ඊට පස්සේ කවදාකවත් මනුස්සයන් විතරක් නෙවෙයි ආය ප්‍රාණීන්ට හානි කරන්නේ නැති කම් ස්වභාවට ගරු කරන தත්යකට එනවා. දෙක ඒ මනුස්සයා කවදාකවත් Tamanට ඊට පස්සේ මම කාලකන්‍යා කියලා කියාගන්නේ නැති. තේනවලු manussත්ත්ව පරිලාභය කියන්නේ කොච්චර වටින දෙයක්ද මේ කයේ හිත තියෙන තාක්කල් කක්කා. කයෙන් හිත ගැලවිච්ච ගමන් මේක ඉන්නේ නිවනක. මේ කයම තමයි අපිව බැඳගෙන බරු බැඳා වගේ ඒක හදාගන්නමයි මේ වචන කතා කරන්නේ. අන්තිමට මේ කය අතහැරන වෙලාව වෙනකොට මේ කයට කඹරලා ඉවරයක්වත් නැහැ. අන්තිමට අපි ආපහු වැඩක් කරගන්නත් නැහැ. తాවකාලිකව මේ කයෙන් අය රෝඩක් වෙන් වෙලා බලන්න පුළුවන් නම් තේරෙනවා. මනුස්ස හිත කියලා කියන්නේ පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කිට මේ හිත ප්‍රභාස්වරයි. උප්පත්තිම ප්‍රභාස්වරයි. අපි මේ තාටමලා කොන්තරක් දාගෙන භාවනා කර කර මේ කෙලස් ගලවන්න හැදුවට මේක ඇතුළත ප්‍රභාස්වර බව දාන්නවනම් මේ පිට ආගන්තුක උපක්ලේශ නිසා අපි ඥාන පිරිමි වෙලා අර රුචිකං මනාපකං අල්ලන්න රණ්ඩු කරාට ඒක බොහොම තුනී මට්ටමක් තියෙන්නේ. ඇතුළත ප්‍රභාස්වරයේ තියෙනවනම් තවත් වෙනි ප්‍රභාස්වරයක් තියෙන මිනිසෙකුට සතෙකුට දැන් විශේෂ මිනිසෙකුට ගරහන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම Tamanට ගරහන්නේත් නැහැ. ඒ වාගේම තුන්වෙනි කාරණාවක් දකින්නවලු එමස කොච්චර නාකි වුණත් අලුතෙන් නව දේවල් ඉගෙන ගන්න අලුත් භාෂාවල් ඉගෙන ගන්න තාක්ෂණ ඉගෙන ගන්න කවදාකවත් නතර කරන්න යම් දවසක යම් වෙලාවක හිත මේ කයේ තියෙන බර වලින් නිදහස් වුණොත් තියෙන කන්නම් අපිට ඉතින් අරක් කරන්න බෑ මේක කරන්න බෑ වෙලා නැහැ කිය ගොඩක් දේවල් කරනවනේ. එතකොට මේ මනුස්සයාගේ ඇතිවෙන මානසිකත්වය මෛත්‍රියක මහා පරතරට ගිය දෙයක් තමයි. අර කවදාකවත් මිනිස්සුකට වෛර කරන්න බෑ. Tamanට වෛර කරගන්නත් බෑ. ඒ වගේම කාලකන්‍යා කියලා කියාගන්නෙත් නෑ. අනිත් ඔක්කොටම ගරු කරන තත්ත්වයක් වෙනවා. අපිට ඒක අමාරුයි මේ කයේ ඉන්නකම් කරන්න. ඒ රූපේ ඉන්නකම් මේ රූපෙට බැඳිලා ඉන්නකම් අපිට ඒක මම කරගන්න මේක මගේ කරගන්න මේක මගේ ආත්මය කරන මම සහ මම නොවේ කියන පරතරේ තියෙන තාක්කල් මේ හිත සම්පූර්ණ පිපෙන්නේ නැහැ. නමුත් අපි ඒක තීරුම් අරගන්න මේ පිපෙන්නේ නැතිකම නිසා අපි කාය කර්ම වලින් අනිත් එක වර්ධ ගන්නවා. අනිත් ආයතේ. වචී කර්ම වලින් වර්ධ ගන්නවා. මනෝ කර්ම වලින් වර්ධ ගන්නවා. ඒ නිසා අපිට භාවනාවෙන් යම් වෙලාවක පුළුවන් වුණොත් ගම්මවරු තනක් බව මම පිළිගන්නවා. මේ කාම ගුණ අයින් කරලා තපසට වන්ලා වනගත වෙලා භාවනා කරනකොට කාම සංඥාව කියන නීවරණ ටික අඳුර ගන්න පුළුවන් වුණොත් එතනදිත් මම හරි කැමතියි කියන්නේ මේ කාම ගුණයන් කියලා කියන්නේ රූප බලන තියෙන ආසාව, ගන්ධ රස පහස විඳින තියෙන ආසාව, ඉඳුරම් පිරවන තියෙන ආසාව. ඒකේ හේවණල්ල තමයි, ඒකේ සංඥාව තමයි කාම ගුණයන්ගේ සංඥාව තමයි කාම සංඥාව කියන්නේ තමයි නීවරණ කියන්නේ. එසයි යම් කිසි කෙනෙක් නීවරණ දන්නවනම් ඒක ගැන බය වෙන්නත් එපා, අයින් කරන්න හදන්නත් එපා. දැනීම පවා විශාල ජයග්‍රහණයක්. මේ කාම ගුණයන් අතහැරලා ඒ වෙනුවට භාවනා කරන්න කියලා පරියන්කයක ඉන්න වෙලාවදී මේ මතුවෙන නීවරණ පවා මතු වෙන්නේ කාම ගුණයන් අතහැරපු නිසා. එනිසායික වටිනාකමක් තියෙනවා. මෙන්න මේ නීවරණ නැති කරන්න මං වගේ කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා. අපි කිව්වොත් පුත්‍රජානනාංශට උපහාන්සි කියන නිසා අපි ගීගේ අතහැරියා. දැන් මං ගියාට පස්සේ මම ඉඳගෙන ඉන්නකොට මට කාමච්ඡන්ද එනවා. ව්‍යාපාද එනවා. තීන මිද්ද ආදී කියනකොට ඒක බුදුරජාණන්ගේ ප්‍රශ්නයක්. ඒකට බුදුරජාණන් කියනවා එහෙමනම් රූප අරමුණක් ගණ්ඩේ කියලා අඩේට. එහෙම නැත්නම් අරමුණට ආලම්බණයට. එතකොට අපි යම් දවසක මේ නීවරණ පහ වෙනුවට රූපාරම්මණයක හිත බඳින්න පුළුවන් වුණොත් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ආස්වාස් ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම අවිදිනුට වම දකුණ කියලා එතකොට අපිට තේරෙනවා මේ රූපයක රූපාරම්මණයක හිත තියෙනවයි කියලා කියන්නේ කාම ගුණත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි ඒකට උන්කොක්ම සූක්ෂම වෙච්චි මානසික தত্ত্বයක් නිසා අරමුණකම හිත පවත්වන්න පුළුවන් හිත ආවොත් චිත්තක්ෂණ දෙකක් කමක් නැහැ. තුනක් කමන්නේ තප්පර දෙක තුනක් හරි. ඒක විශාල ජයග්‍රහණයක්. එතකොට එයා මේ ආනාපානේ දඩමීම කරගෙන පිම්බීම හැකිලිම දඩමීම කරගෙන ඉඳගෙන ඉන්නීරව දඩමීම කරගෙන සක්මන දඩමීම කරගෙන කාමේශා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරනවා. යම් වෙලාවක ඒ විපස්සනා පැත්තට වැටුනොත් මේ බලාන ඉන්න රූපයක් දැන් ගෙවෙන්න පටන් ගන්නවා. දැන් කාමේශා කාමසඤ්ඤා දුරුවන් කරන්න ගත්ත රූපය දිගින් දිගට ඇසුරු කරනකොට ඒක ගෙවෙනවයි කියලා කියන්නේ බුද්ධ වචනයට කියනවා නම් දැන් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. රූප සංඥාවට යනකොට පේනවා අපි මේ කයෙහි මම සහ මම නෙවෙයි කියන සීමා මරියාදාවල් නැති වෙනවා. කාලය පිළිබඳ හැඟීම නැති වෙලා යනවා. දේශය පිළිබඳ හැඟීම නැති වෙලා යනවා. ඒ වගේම මේ ධාතු ගුණ වගේක් තියෙනවා. ඒ ධාතුන් ඥාන පිළිව හඳුනන්නේ ඒ ධාතුන් හොඳ නරක හඳුනන්නේ ඒ ධාතුන් සාදාන සාදාන හඳුනන්නේ ඒකට ධාතු මට්ටමට යනකොට සදාචාරය හැලෙනවා. මෙතනදී තමයි යෝගාවචරයා හුම්ම ගන්න බැරි තත්වයකටපත් වෙන්නේ. යෝගාවචර සදාචාරය ඇල්ලුවොත් ධාතු අන්තර ගන්නට යන්නේ. එයා හිතන මෙහෙම ඉච්චරේ කොහොඳයි මෙහෙම නරකයි මෙහෙම ප්‍රියයි මෙහෙම අප්‍රියයි කියලා. විපස්සනාදී පුංචි යෝනිසමනසිකාරය හරහා අපිට පොඩි ලයිසන් එකක් දෙනවා බුදුහාමුදුරුවෝ. ඒ ධාතු මනසිකාරයේ නාමයෙන් සදාචාර බිම තියපන් කියන. අන්න එදාට මැරෙන්නේ නැතුව මේ කයෙන් අයින් වෙන්න පුළුවන්. නොමැරි ජීවත් වෙද්දිම මේ කයෙන් පැත්තකට වෙලා කය දිහා බලන අපි ඒකට කියනවා ප්‍රතිවේක්ෂණය කියලා තමන්ම දිහා තමන්ට බලන්න පුළුවන් තත්යකට එනවා. ඒකට සම්පූර්ණ පූර්ණ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. නැත්තම් පිස්සු ඩබල් වෙනවා. මෙතෙන්දි තමයි භාවනා කරනකොට සීසොෆෙනික් බයිපෝලා නානා ප්‍රකාර පැනික් ඇටැක් වලට යන්නේ තමන්ම තමන් පැත්තකටලා බලනකොට චර්ිත දෙකක් වගේ පේන. දෙකක් වුණොත් නම් හොඳයි. කීපයක් පේන්න පටන් ගන්නවා. අපි දවසකට වෙස්මුණු කීයක් මාරු කරනවා. එක එක චරිත රංගපානවාද මේ රංගපෑමෙන් ප්‍රകൃතියට ගිය ගමන් දැන් මම මොකාද මම කියන්නේ කියලා කොයි කෝට් එකද මේ වෙලාව ඇඳගන්නේ කියලා කොයි වෙස්මුණද දාගන්නේ කියලා තේරෙනකොට තේරෙනවා මේ ඉන්න ලෝකේ තේරම පිස්සන් කොටු කඩන එළියට ආව පිස්සෝ ටිකක් වගේ. ප්‍රകൃතියත් එක්ක බලනකොට මමත් මේ තරම් පිස්සු කෙලිනවා නම් දවසකට මේ අනික් කට්ටියත් මේ විදිහට නෑ ඇඳලා ඉන්නේ. අපි මරණ වේලාවට කොතෙන්ද බහින්නේ කියලා. ඒ වෙනත මේ කයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ රූපයෙන් ඈත් වෙලා පොඩ්ඩක් බැලුවොත් එදාට බලා ගන්න පුළුවන් වෙනවා manussත්වය වෙන දෘෂ්ටි කෝණයකින්. එහෙම නැත්නම් පිට ඉඳලා තමම තමන් දිහා බලනවා වගේ. ඉතින් ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා එදාට තමන්ගේම මිනිය බටහිරට ඔළුව දාලා අතක් උඩ අතක් තියාන මිනි පෙට්ටියක තැම්පත් කරද්දී තමන්ම ගිහිල්ලා තමන්ගේ මිනියට අවසාන ගෞරවය දක්වන්න වගේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti te sanghoopasamoo සුඛෝ කියන්නේ. තමන්ගේම මිනිය දිහා බලලා මේක පිටේ ඉඳලා බලනකොට ඔන්නෝමයි පේන්නේ කියන දවසේ තේරෙයි manussත්ය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතන මම ඒකයි කිව්වේ එතෙන්ට යනවා කියන එක ඇත්තටම භාවනා ජීවිතයේ ලොකු කඩේම් කීපයක් පැන්නුවාට පස්සේ තමයි කෙනෙකුට මේ රූප සංඥාවට එන්න පුළුවන් වෙන්නේ. එතකන් මේ මමයා පදනමක් අරගෙන අනු විනිශ්චය කරන්න පටන් ගන්නවා. අපේ තියෙන මේ දේශපාලනේ උතන තමයි තියෙන්නේ. අනුන්ගේ සුභ සිද්ධිය හිතලා එනතයා මගේ කියලා හිතලා ඇඳ එයාට මම සුවසිතිය දෙන්න ඕන කියලා එයාගේ ජීවිතේ ඇඟිලි ගන්න. මේක විතර භයානක අපරාධයක්. මානව හිතේ තුප්පහි ගතියක් මීට වැඩි ඇත්තේ නැහැ. දාර්ශනිකව බලනකොට මේ අනුන්ගේ ජීවිතයකට ඇඟිලි ගහන එක තරම් ඒක ඇඟිලි ගහන්නෙත් මේ යාට මේ සුභසිතිය දෙන්න කියලා. එහෙම නැත්නම් යාට ඌට යමක් කමක් තේරෙන්නේ මට තේරෙනවා මම දෙන්න ඕනේ කියලා. ඒක තමයිලු මිනිස් හිතේ තියෙන පාහරම ගතිය. තමනුත් ඉන්නේ ඒ වගේම කක්කවලක වැටිගෙන තමන් හිතනවා අනික් අයට මම උපදෙස් දෙන්න පුළුවන් තැනක ඉන්නවයි කියලා. එයා අර වගේ පවාරණයක උපදේශයක් ඉල්ලුවොත් දෙන එක වෙනම කතාවක්. මේකට කියන්නේ vested interest කියලා. තමා විහිම්ම තමන් පණවා ගන්නවා. මම අරයට උපදෙස් දෙන්න තැනකට ඇවිල්ලා ඉන්නේ කියලා. අර මනුස්සයා කැමති නැති වෙලාවයි කියලා උපදෙස් දෙනවා. මේක තමයි සම්මිච්ඡා වාචාවල භයානකම තැන. ඉතින් ඒක හරියට අපිට තේරුනොත් දැන් මම ඇඳලා ඉන්නේ මම අයියා වෙලා ඉන්නේ මම දැන් අක්කා වෙලා ඉන්නේ මම දැන් මුදුන වෙලා ඉන්නේ මම මේ අරයගේ අනුන්ගේ බිස්නස් එකට මේ අත දාන්න හදන්නේ කියලා දාන්නවා නම් මං කියන එක තමයි ලොකෝ මෛත්‍රී කියන්නේ. ඒක Tamanටත් මෛත්‍රියක්. ඒ ඉන සමාජයටත් විශාල සාන්තිකර තත්ත්වයක්. හැබැයි ඒක බාහිරින් එක්කන පෙන්ලා දෙයි කියලා හිතන්න යන්න එපා. Taman දැනගන්න ඕනේ මම මගේ ගෝචරජ්‍යත් භූමියේ පන්නලා මට අදාළ නැති ශේෂ්ත්‍රයකට අත තියන්න හදනවා. ඒක කාය කර්මිකේ වෙන්න පුළුවන්. වචී කර්මිකේ වෙන්නත් පුළුවන්. මනෝ කර්මිකේ වෙන්නත් පුළුවන්. අන්න එතන මේ මල පණින එක දන්නේ කෙනාට ආර්යයන් වහන්සේ කියනවා. ඒ මල පණින එක දන්නේ නැති කෙනාට පුතඥය කියලා කියනවා. මම මේ ඉන්නේ අනුංග ශේෂ්ත්‍රේ මට අදාළ නැත්නම්කට ගියයි කියලා දැනීම එනවනම් එයා මාර්ග ඥානයක් ලැබලා තියෙනවා. එයාට තියෙනවා මේ අනවශ්‍ය වැඩක් මේ කරන්නේ අපි කියන අනුංග සීනි කිරනවා කියලා. අනුංග සීනි කිරිලක් ඕනේ. මම දැන් ඉන්නේ මට අදාළ නැත්නම් කියලා තේරුම් ගත්තොත් පුදුමාකාර අරසාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි එයාට නඩුවට කතා කරන්න යනවා පෙරක දෝරුකම් දෙනවා ගොඩ පෙරක දෝරුකම් දෙනවා gedittu මරගාතේ ලෝකෙට පරගාසිතිය. ඉතින් මෙතනදී සරුවචන්හන්සේ මේ ප්‍රශ්නේ විසඳන්නේ භාවනාව හරහාමමත් නෙවෙයි මේ වංචනික ධර්ම හරහා. ෂට මායාවි වංචනික ධර්ම හරහා ඉතින් ඒක මේ හරිම තිත්ත බේද. අපි මේ සෙල්ලම කරගෙන යනකොට දැන් මම කොච්චරක් ඇඳලාද කියලා තමයි අපි සාමාන්‍ය භාෂාවෙදි කියන්නේ ඇඳපු ගමන් අපි එක එක කරන උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඒ උපදෙස් දීමේ අයිතිවාසිකම් අපි පණව ගන්නවා. පටව ගන්නවා. ඒක මේ Taman විහිං පටව ගන්න දෙයක්. ඉතින් මේක තමයි කැත්තම විදියට මේ මිෂනරි සර්විස් එකේ වෙන්නේ මිෂනාරි වැඩවල දෙයන්නාන්සේ ගැන දන්නේ නැති කෙනා කොහොම හරි කරලා දෙයන්නාන්සේ විශ්වාස කෙනෙක් බාටපත් කරන්න පුළුවන් නම් ඒක තමයි යාට කරන්න පුළුවන් ලොකුම සේවය කියලා. බැහැලා වැඩ කරන්න පටන් ගත්තා පස්සේ මේ මිනිස්සුගෙන් මිනිස් ලෝකේ තියෙන අන්තිම තිරසං වැඩේ වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ඉතිහාසයේ ඇත්තට මානව ඉතිහාස කියන්නේ ඕකට. බටහිර සංස්කෘතිය කියන්නේ ඕකට. ඒගොල්ලන්ගේ වැඩේම මේ දෙවි කෙනෙක් හදාගෙන ඒ දෙවියන් අනුන්ට උපදෙස් අඳුන්වා දීමේ කටයුත්ත කොන්ත්‍රාත් එක අරගෙන ඒ සඳහා පුදුමාකාර යෙදවීමක් කරනවා. ඒකල මේ බුද්ධ ආගමේ ඉන්න අපටත් එනවා කියලා දෙන්න. මේ ਸਰුවචනාංශයේ මෙච්චර ලස්සනට මේ නායානික සද්ධාර්මයක් දීලා තියේදී අපිටත් පෙන පොම්බන්න එනවා. මෙන්න මේ විදිහට දෙයනාංශයේ කියන විදිහට කටයුතු හරි කියලා. ඉතින් බෞද්ධයා තුල පවා මේ නිදර්ශනින් අරගෙන Taman තාතික කරගත්තේ නැති නිවනක් තමයි සාති කරගත්තේ නැති මේ මාර්ගයක් ඵලයක් නැත්නම් සමාධියක් මේ අනුන්ට පටවන්න හදනකොට අපි මේ ධර්මයේ වමතින් ඇල්ලුවා වෙන. මේ ධර්මය නුහුරු අතින් ඇල්ලුවා වෙනවා. එතකොට කරන්ට් එක වදිනවා. ඒ වැඩේ කරන්නේ නැති වෙන්න අරසා වෙන්න මම මෙන්න මෙහෙම සාධක සූත්‍රයක් කියන්නම්. එතකොට මම හිතනවා මේ මම අදාගෙන ආපු මේ තේමාවටත් ගැළපෙයි. මෛත්‍රියටත් උදව්වක් වෙයි. යෝගින් අපි අනුන්ගේ වැඩ ගැන කතා කරන්න ගියාම කොච්චර නොදන්නවද කියන එක අපට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ ත්‍රිපිටකයේ තියෙනවා සංක ධම්ම සූත්‍රය කියලා එකක්. ඒකෙදී ਸਰවචනාංශ ළඟට එනවා නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් අසිබන්ධ පුත්ත කියලා. අවිල්ලාන් පස්සේ බුදුචනාංශය ආව බාර ගන්න. ඒ නැත්තම් සතුටු සාමිච්චය ඉදෙනවා. ඉතින් අහනවා තමුන්නේයි දැන් තමුන්නාංශගේ ගුරුහත් එක්ක කටයුතු කරනකොට ගුරුවරයා යම් යම් ශික්ෂාපද හික්මීම් දේශනා කරනවාද කියලා. එතකොට මේ අසුබන්ද පුත්‍ර කියනවා අපේ නිකණ්ඨනාත පුත්‍ර නැත්නම් මහාවීර අපිට කියනවා සතු මරන්න එපයි කියලා. එයා කියනවා යෝකෝච පාණං අතිපාතේති. යම් කෙනෙක් ප්‍රාණාතිපාතේ කරනවා නම් සබ්බේතේ ආපායිකා නිරයිකා. යමෙක් සතෙක් මරනවා නම් ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒකාන්තයෙන් නිරේට යනවා. යමෙක් අන්සතුදී ගන්නවනම් ඒකාන්තයෙන් අපායට යනවා. ඒකාන්තයෙන් නිරේට යනවා. යමෙක් කාමීත්‍යචාරය කරනවනම් ඒකාන්තයෙන් අපාගත වෙනවා. ඒකාන්තයෙන් නිරේට යනවා. යමක් යමක් වැඩිපුර වැඩිපුර කරනවාද ඒ අනුව තමයි යාගේ මරණය තීන්දුව වෙන්නේ කියලා. යාගේ ධර්මතාවය බුදුරජාණන් සඳහන් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමරෝදී අහනවා ආනන්ද ඔය විදිහට බැලුව කවුරක්වත් අපාය යන්න බෑනේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම සත්තු මරමරා ඉන්නේ. බහුලීගත කරපු දේ අනුව නම් අපායට යන්නේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙලෝ යකේ සත්තු මරන්නේ කරන්න බෑ. හොරගම් කරන්නේ නැන්නේ කාමීත්‍යාචාරය වුණත් දවස පුරාම කරන්න බෑ. ඒ නිසා ওই විදිහට කියොත් නම් ආනන්ද කවුරක්වත් අපායට යන එකක් නෑ නේද කියනකොට අර අසිබන්ද පුත්ත ඔළුව පහත් කරගෙන එයාගේ පරාජය බාර ගන්න. යමක් යමක් යන් යන් බහුලී කරති තන්තං උපනීති. යමක් යමක් වැඩිපුර කරන දේ අනුව අපාගත වෙනවා. ඒක තමයි තීන්දුව කරන්නේ. චුබ්බදංශ කියනවා මිනිස්සයා ස්වභාවයෙන් සදාකාලික සතුට කරන්නේ නැහැ. ස්වභාවයෙන් දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. ස්වභාවයෙන් දවස පුරාම කාමීච්ඡාචාරය කරන්නේ නැහැ. වැඩියෙන්ම කරපේ කනෝ නම් අපායට යන්නේ එකෙක්වත් අපායට යන්න බෑ කියලා. කිව්වලසින් දැන් සාකච්ඡාව එන හිටිනවා. ඒකෝට සර්වජන් වහන්සේම ආරම්භයක් දෙනවා කදාචි කරාචි ලෝකේ උපජ්ජිත තථාගතෝ සම්මා සම්බුද්ධෝ මේ කිතාම කලාතුරකින් මේ ලෝකේ තථාගත සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ ශික්ෂාවක් දේශනා කරනවා. ඉතින් ආනන්ද සාංශේ සිවුර සකස් කරලා ඒකාංශ කරලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ඔබ වහන්සේ දෙන ශික්ෂා අපට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාන්සේ කියනවා මමත් කියනවා ආනන්ද සතුම් මරන්න එපා ඒක හරි කැතයි. ඒ අපාගත වෙන්න ඉඩ තියෙනවා කියලා. බොරකම් කරන්න එපා ඒක හරි කැතයි. අපාගත වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යචාරය කරන්න එපා. නැත්නම් බොරු කියලා හිස්සන පරිච කියන්න එපා. ඒක හොඳයි. ඒක නැත්නම් ඒක අපාගත වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කරන හැම කෙනාම අපාගත වෙනවා නම් මේ ලෝකේ කවදාකවත් නිවනක් තියෙන්න බෑ. මම මේ ලෝකෙට එන්නේ අන්නේම සතුම් මරණ කෙනෙක් දැකලා එයා බාර ගන්න කැමති නම් මම සතුම් මරලා තියෙන එක කතා ඒක නිවන් යනවා කියලා ඒක කලියුත් මොකද්ද කියලා දෙන්න. එවනම් මම එයාට කියනවා අපේ දාන දීපක් කියලා. මම සතුන් මරලා තියෙනවා මම ඒක බාර ගන්නවා මම ඇති වැරද්දා බුදුහාමට හොඳ නැහැ කියන එක විනය නැහැ කියලා සදාචාරණේ නිසා එයා එදා ඉඳලා અබේදාණී පුළුවන්තරම් බලනවා අර වෙච්ච පාඩුව සංසිඳවන්න. හොරකම් කරුවයි කියලා යමකෙක් දන්නවනම් දාන දෙන්න කියලා කියනවා. පුළුවන්තරම් අනින් සතු කෙරේ මෛත්‍රියෙන් දාන දෙන්න. කාමීත්‍යචාරය කෙරුවා කියලා දන්නවනම් කාමස්තුන්ට ආරක්ෂාව සලසන්න. බුරු කිව්වයි කියලා දන්නවනම් මීට පස්සේ බුරු කියන්න එපා. මිනිස්සු සත්‍ය ප්‍රකාශ කරන්න මේ විදිහට මානවයව සාක්ෂි කරගෙන තමන්ගේ අසල්වැසි ජනතාව සාක්ෂි කරගෙන පුළුවන් තරම් අබේ දාණය දෙනවනම් පුළුවන් තරම් ආමිෂ දාණය දෙනවනම් පුළුවන් තරම් කාම වස්තුන්ට අරසාව දෙනවනම් පුළුවන් තරම් බොරුවෙන් කේලමින් හිස්සචනෙන් පරිසචනෙන් අයින් වෙලා ජීවත් වෙනවනම් ඒ කියන්නේ පරසත්තාන හිතානුභව ලක්ෂණා මෙත්තා අන්සතුන් කෙරෙහි හිත මෛත්‍රී භාව පැතිරීම කරනවා. කරන්නේ කොහොමද? මම සතුන් මරලා තියෙනවා. ඊට පස්සේ මරන්නේ. මම සතුන්ට අබේ දෙනවා. මම හොරකම් කරලා තියෙනවා. මම ඊට පස්සේ හොරකම් කරන්නේ. මම දාන දෙනවා. මම කාමීත්‍යචාරය කරලා තියෙනවා. මම කාගවත් කාම වස්තුන්ට බලාත්කාරකම් කරන්නේ අරසාව දෙනවා. බොරු කියලා හිතච්චේ නරකනවා වළක්වනවා කිව්වට පස්සේ මෙයාට අර වැරදි කරපු කෙනාට බුදු උපදේශය ලැබුණාට පස්සේ ඒකේ අනිත් පැත්ත කරන්න වැරදි නොකරපු කෙනාට වැඩි ගැම්මක් එනවා. ඒක තමයි චණ්ඩාශෝක රජුරෝ ධර්මාශෝක වුණාට පස්සේ මුළු ලෝකෙම ආදර්ශමත් රජ කෙනෙක් වුණේ. දුට්ටගාමිනී මුළු ලෝකෙම බුද්ධ ශාසනේ ලංකාවේ බුද්ධ ශාසනේ හැදුවේ ඒ තරම දුෂ්ටෙක් වුණා ඉස්සල්ලා. අඟුලිමාල ගණන් කර කර 999ක් මරුව ගණන් නොකර කොච්චරද දන්නේ නැහැ. හැබැයි මයේ ශාක්‍ය මහරහතන් වහන්සේ නමක් උනේ උන්වහන්සේ දන්නව කරපු වැරද්ද. ඊට පස්සේ බුදුන් හම්බුණා. බුදුජානන්සේගේ ක්‍රමවේදය කියලා දුන්නා. බුදුජානනාංශේ ඒක කියව ක්‍රමවේදය සතුන් නොමරපු කෙනෙකුට වැඩිය ඡණ්ඩාශෝකකට සාමාන්‍ය අශෝකට වැඩිය ඡණ්ඩාශෝකට තේරෙනවා. ඒ කාලිංග යුද්ධයේදී කරපු සත්ත්ව ඝාතනේ දන්නවා. ඊට පස්සේ සතුන් නොමැරීමේ ධර්මයක් තියෙනවා. බුද්ධ ආධුත්මනසර ගරු කරනවා. ඒ නිසා ඊට පස්සේ අබේදීපං කිව්වහම අශෝක ධර්මයේ ගල්වල කොට කොට පතුරවන්නේ අර Tamanට ඇති වෙච්චි guilty conscious කියන්නේ එහෙම නැත්නම් වරද්දා ගත්ත දැන් බුදුන් ඉන්නවා ධර්මයේ දුන්නා. එයා ඊට පස්සේ කරන්නේ වලගොඩලි සමතලා වෙන තාලයකට. මෙන්න මේ විදියට කරනකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා දවසක් එයි. එයා කරපු පව් ප්‍රමාණය ඉක්මවලා අසීමිතව පින් කරන්න ගියාම එතකොට පුත්‍රජාන්සේ සංක ධම්ම සක්ඛණ්ඩේ උපමාවක් ගන්නවා. ඒතර කියනවා හිතන්න ආනන්ද යම් කෙනෙක් හග්ගෙඩියක් කරන කන්දක් උඩ නැගලා දකුණු දිශාවට නැගිනිර දිශාවට හග්ගෙඩිය පිඹින්න ගත්තොත් ඒ කොච්චරක් දුරට ආලෝකෙ පැද මේ සද්දේ පැතිරෙනවද? බටහිර දිශාවට සංකය හග්ගෙඩිය තියලා පිඹින්න ගා කොච්චරක් දුරට පැතිරෙනවද? නැගිනිර දිහාවට බටහිර මේ උතුරු දිහාට දකුණු දිහාට අන්න ඒ වගේ මේ මිනිස්සයා කොයි හරි දවසකම ඇති වැරදිලා තිබුණා දැන් මම බුදුහාමරගේ බණ ඇහුවා බුදුජානක මට කලියුත්ත කියනවා කියලා අසීමිතව ඒ කාය කර්ම වෙචි වැඩි වච කාය කර්ම වැඩි වචී කර්ම වැඩි මනෝ කර්ම වෙනුවට හරි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරන්න ගත්තොත් ඒ මිනිස්යාගෙන් ඇතිවෙන සාමය ලෝකෙට ප්‍රමාණ කරන්න බෑ නිසා ඒ කෙනාගේ අර සම්පූර්ණ කරපු කර්ම අහෝසි වෙලා එයා නිවනට යන්න කිට්ටු තැනකට එනවා ඒක නිසා එක තැනකදී ਸਰවඥන්ස කියනවා ඒ වගේ පව් කරපු කට්ටිය දිවි ලෝක යනවා පින් කරපු කට්ටිය අපායට යනවා මේ පින් කෙරුවා කියලා මහාන් තත්තකම් තියාගෙන පඬිතකම් කතා කරගෙන ඉන්න මිනිස්සයා අර පව් කරපු මිනිස්සයා තරම් සංසාරේ භය තේරුම් ගන්නෑ පව් කරපු මිනිස්සයා පව් කරපු ප්‍රමාණය දැනගෙන මෛත්‍රී කචේ කර්ම කාය කර්ම මනෝ කර්ම තේරුම් ගතට පස්සේ යාව නතර කරන්න කාටවත් බෑ ඒකේ නා ඊට පස්සේ ලෝකයන්න් තාම කියන හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා. අන්තිම මිනිස්සු ඒ කරගෙන යන වැඩේ නිසා එයා සබ්‍රක්‍මචාරින් වහන්සලාට විතරක් නෙවෙයි කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්න්නේ කුරාහුඹේකටවත් ඊට පස්සේ හානි කරන්න තු අරගෙන යනවා. ඒ නිසා අපි මේ කවුරු හරි සතෙක් මරනවා දිහා බලලා අපි මේ මනුස්සයා සදාකාලිකට අපාවට ලක් වෙනවා කියලා කියනවනම් අපි ਸਰුවච්චන් වහන්සේ ගෝලයකට වැඩිය නිගණ්ඨනාථේ ගෝලියෝ බාටපත් වෙනවා. ඒකල අපි එයාට විනිශ්චය කරන්නත් හදනවා. මේ විනාශය සතුන් මැරුවා තෝ අපාගත වෙන්න ඕනේ කියලා. හැබැයි බුදුරජාණන්සේ ඒක අනිත් පැත්තට කියනවා. ආනන්ද මේ වගේ උපදේශයක් ලැබපු නැති කෙනෙක් සතෙක් මරලා ඒ සතා මැරුවෙක් ගැන පශ්චාත්තාප වේ පශ්චාත්තාපයෙන් ගත කරොත් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. අපිට වෙලා තියෙන එකයි. අපේ අතින් වැරදිලා හරි කුඹියක් පොඩි වුණත් හරි මොන හරි වෙච්ච ගමන් අපි ඒ පව් සමාදාන් වෙනවා. අයියෝ මගේ අතින් කුඹියක් වුණා. අයියෝ මගේ අතින් කුඹියක් වුණා. අයියෝ මගේ අතින් කුඹියක් වුණා කියලා ඕකම සමාදාන් වෙනවා නම් ඒ වෙනුවට මේ සතිය පිහිටවනවා බණ භාවනාවක් කරනවා ඒක අහෝසි කරන්න ක්‍රමයක් තියෙනවා ඒක වලගොඩේ සමතලා වෙන්න පින් කෙරුවා නම් ඔක පැත්තකට දාන්න පුළුවන් කියලා ක්‍රමය අද බුද්ධ ආගමේ නැහැ කියලා දෙන්නෙත් නැහැ කියලා දෙනවා නම් පව්කාරයෙන්ද ගල් ගහන්න ඕන කමක් නැත්තේ නේ අපිට කියලා දෙන්න පුළුවන්. එතකොට මට මගේ පුද්ගලික අත්දැකීම තමයි එහෙම පව් කරලා පශ්චාත්තාප වෙන තරුණයෙකුට හෝ තරුණියකට ඕක නැති කරලා නිවනට පාර දෙන්නයි බුදු කෙනෙක් කියන්නේ මේ හොඳ අයට හොඳ කියලා දෙන්න නෙවෙයි මේ කඩප්පුලියන්ට හිතුවක්කාරයන්ට පාර පෙන්නලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ඒ කට්ටියට ඒ විදිහට දෙන්න පුළුවන් නම් මං හිතනවා අද කුඩු ගහන්න යන එකක් නැහැ කියලා තරුණිය. අසහනයට බොණ්ඩ යන එකක් නැහැ කියලා තරුණිය. අසහනයන්ට වෛශ්‍යාවන් පිටිපස්ස යන එකක් නැහැ කියලා. මොකද මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ ධර්මය කුඩු වලටත් වැඩිය ආශික්. මම කියන්නේ සූස්තියක් තියෙනවා කියලා. කුඩු ගහනට වැඩිය සූස්තියක් මේකේ තියෙනවා. වෙන කරන ඕනම දෙයකට වැඩිය දෙන හැබැයි මේක අල්ලන්න ඕනේ මම තින්නම් අල්ලන්න. අල්ලන්න මේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ මේ පෙන්ලා තියෙන ධර්මයත් එක්ක බලනකොට අපිට කොච්චර ලේසිද මම ඒක අව탁හිරුවක් කරනවා වෙන්න ඇති. මේ අපිත් එක්ක භාවනා කරන අයට ඒගොල්ල මොන වැරද්දක් තිබුණත් මාතු මිත්‍යා දෘෂ්ටික නෙවෙයිනේ මේ මනසයිලා අඩු ගානේ උත්සාහයක් ගන්නවනේ ඒ නිසා මේ අඩු ගානේ ඒ පැයේ නලිය නලිය හරි කමන්නේ කතා කරන්නේ නැතුව ඉන්නවනේ කියලා මේ මිනිස්සයා කරන මේ උත්සාහය මුදිතාවෙන් සමාදම් වෙන්න යනවනම් කොයි කෙනා වුණත් කරන හොඳ ටික විතරනේ අපි සමාදම් වෙන්නේ මේ භාවනා කරන්න ඇවිල්ලා අරක කෙරුවා මේක කෙරුවා කියලා ඒ කෙනෙක් කරන වැරදි වලට ඉක්නරක් කරගත්තොත් ඒකට කියනවා අකුසල සමාදානය කියලා. ඉතින් අකුසල සමාදානය තමයි සිංහල බෞද්ධයාට තියෙන ප්‍රධානම පිළිකාව. මොන જાතියෙන් කෙරුවක්වත් එයාට මේ වෙච්ච වැරද්ද හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට ඒක මකන්න පුළුවන් කියන එක බාර ගන්නම කැමති නෑ. ඒ බුරුම ස්වාමීන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම සමීකරණය. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක ওই මාළුක්‍ය පුත්‍ර සූත්‍රයෙන් ගන්න පුළුවන් ඒ සමීකරණේ හැදිලා තියෙන හැටි. නමුත් ඒ ශාන්ති බොහොම සරලව කියනවා. අපි භාවනාවට වාඩි වෙනවා. දැන් අදත් තිබුණ ප්‍රශ්නයක් මේ කමඨාන් සුද්ධ කරනට අපි අල්ල විශ්කොල දැම්ම ප්‍රශ්නේ. එහෙමනම් කරන්න හොඳ නැහැ. ඉතින් කොහොම හරි විසුණා. කෙසේ නමුත් මේ භාවනා කරන්න ගියාම ඔන්න සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච ගමන් අපි දන්නවා දැන් අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ. නැත්තම් මට ඉන්න ඕන වෙලා තියෙන්නේ. අපි ආනාපාන කියලා ඔන්න සද්දට හිත ගියා. සද්දේශිත කියලා යම් තැනකදී මේ යෝගාවචරයට දැන් මේ කිවිසගන්නේ තියෙන්නේ මම මේ භාවනා කරන්න ආවේ සද්දාහන්න නෙවෙයිනේ ආනපන ඉන්නනේ ඔන්න සද්දයා ඉන්නකොට තේරෙනවා මම හිත පිට ගියයි කියලා. දැන් එතකොට යාට අවස්ථා දෙකක් තියෙනවා. පශ්චාත්තාප වුණොත් අයියෝ මගේ හිත පිට ගියයි කියලා දිගින් දිගටම දිගින් දිගටම ක්ලේශ වීති දුවනවා හිතේ. එයා තීරුම් ගත්තොත් මම හිත පිට ගියේ මම අහලා නෙමෙයි මගෙන් අහලා නෙමෙයි කර්මා මේ චේතනාපූර්වක නෙමෙයි සද්ද ප්‍රිය නිසා සද්දෙට ගියා මම මේ පශ්චාත්තාපයේ පැත්තක තියලා මට නැවත යන්න බැරිද ආනාපානට කියලා බැලුවොත් ඕනම කෙනෙකුට ආනාපානට එන්න පුළුවන් ඒක මානව අයිතිවාසිකම ඒක අපි ලද්ද දෙයක් ඉතින් කවදා හරි හිතන්න කියනවා එයා සද්දෙන් ඉස්සලා සිටියේ සතිය නැත්නම් ආනාපාන සතිය සද්දෙට ගියා ගියාට පස්සේ පශ්චාත්තාප වීමේ කතපුරුද්ද නැතුව එයා තීරු ගන්නවා හිත ගෝචරජ්‍යත භූමියේ නේ. මගේ තාත්තගේ බූදලේ නෙවෙයි ඉන්නේ මං අනාරක්ෂික තැනක. ඒ නිසා මට පුළුවන් හැකියාවක් තියනවාද? පශ්චාත්තාප වෙනව වෙනුවට නැවත හිත මගේ ගෝචරජ්‍යත භූමියට ගේන්න. අපි කියමු ආනාපානට කියලා. නැවත ආනාපානට ගෙනාට පස්සේ ආනාපානිය අර කලබලයක් නැතුව අර තියෙන ගානටම තියෙන ආපව් ඒක දිගේ යන්න පුළුවන් නම් සද්දේ හීම නිසා කෙලස් වෙලා නැහැ. සද්ද ඇහිීම නිසා එන්න තියෙන කෙලෙස් නූපන්න අකුසල් නොයිපද වීමේ ක්‍රියාවලිය ඒක තමයි. ඒක නිසා ඒ යෝගාවචරය සද්දෙන් නෙවෙයි කෙලසෙන්නේ සද්ද ඇහුවයි කියලා ගන්න පශ්චාත්තාප. මේ පශ්චාත්තාපේ තීර තාකල් බුදුරු දාස්කණන් දැක්කත් අපි වෙච්ච වැරද්ද කෝක වෙතත් ඒ කියන්නේ නැවත නැවතත් පශ්චාත්තාපී මහරහා සාධ්‍ය කරපේ කරණත් බයි. සද්දෙට ගියේ තමන්ගේ හිතටත් බයි. හරියට මේ තමන් හිතලා ගියා මේ নানা ප්‍රකාර නඩු විසඳන්න ගියාට කවදාකවත් යාට හිතෙන්නේ මේ සද්දේ කලබල වෙච්ච හිත නැවත ආනාපාන ගන්න පුළුවන්. ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. ඒක මේ ස්නායු වෛද්‍ය විද්‍යාවේ හැටියට ඒක සිද්ධ වෙන පියවර දෙකක් අඳුරගෙන තිනවා. යෝගාවචරයට කලින් උපදෙස් දීලා කෙරුවොත් මෙහෙම භාවනා කරනකොට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා අර තියෙන රූප බලණ්ඩයි හැබැයි එක තැනකදී මම මේ සද්දකින් බාධා කරනවා. බලන්න නැවත ආය රූපෙට <clears throat> රූප වලින් හිටපදන්න ගන්න පුළුවන් තියෙන ක්‍රියාවලිය බලනකොට ස්නායු වෛද්‍ය විද්‍යාවේ හැටියට ඒගොල්ල පියවර දෙකක් හඳුනාගෙන තියෙනවා. විනේ තියෙන පියවර හතරක්. පියවර හතරකින් විස්තර කරනවා මං වැරදි තැන ඉන්නේ මට හරි තැනට එන්න පුළුවන් මෙන්න ක්‍රියාවලිය මෙන්න ආවට පස්සේ මම ප්‍රත්‍යක්ෂණය කරන්න මෙහෙමයි කියලා ඒ හතර බලනකොට පේනවා ਸਰුවචනාංශයේ මේ දීලා තියෙන උත්තරේ ඕනම කෙනෙකුට වළංගුයි ඕනම කාලයකට වළංගුයි ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒ නිසා Tamange හිත පිට ගියයි කියලා අචේතනිකව නම් ගිහිල්ලා තියෙන්නේ ඒ පව් සමාදන් වෙන්න ඕන කවන්නේ. Tamanne තියෙන්නේ සචේතනිකව අර Tamange ගෝචර රාජ්‍යත්ව භූමිය නැත්නම් ආරක්ෂක භූමියට ගෙනලා තැම්පත් කරලා බලන්න. පොඩ්ඩකට එළියට ගිහිල්ලා ගෙදෙට්ට තම ගෙදර ආව කෙනෙක් වගේ. වැඩේ කරගෙන යන්න පුළුවන් නම් එයා තීරුම් ගන්නවා සමාව වීම සහ සමාධීම Taman තුලින් පටන් ගත්තා නම් එයා තුල ඇති වෙන සම්මා දිට්ඨිය හරහා එයා තුලින් ඇති වෙන සම්මා සංකප්පය හරහා තව කෙනෙක් භාවනා කරනකොට දැඟලුවයි කියලා. එයා දන්නා ඉතින් කවදා හරි මෙයා තීරුම් ගත්තොත් තීරුම් ගනී දවසක ගන්නකම් ඔහම තමයි. ඒත් බැනලා ඇති වැඩක් නෑ. යාට සමාව දෙන්න කැට කියලා දෙන්න ඕනේ. හිත පිට ගියේ හිතලා නම් වැරදි. හිත පිට ගියේ අචේතනිකව නම් පශ්චාත්තාප වෙනව විනුවට ආපහු Taman හිටපු අරමුණට එන්න පුළුවන්කම තියෙනවනම් මේක අල්ලගත්ත දවසේ නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ තියෙනවා. එහෙම නැත්නම් මම කියනවා අපේ සිංහල කවියක් කියනවනේ උපන්දාසිර කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඒක කියන්න පුළුවන් උපන්දාසිර කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණයේ කියලා. සතිය හරියට පිටව ගන්න දන්නව මොන වැරද්දක් කරත් ආපහු ගන්න පුළුවන්. මං ගියා මේ ළඟදී මේ වැලිකඩ හිර ගෙදරට ඒකේදී ඇත්තටම ත්‍රන්දපියන් 3000කට වැඩි පිරිසක් ඉඳලා තියෙනවා. අහම්බෙන් දවසක් මට දෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ නෝටිස් එකක් දාලා තිබුණා. ස්වාමීන් වහන්සේනමක් වෙනවා භාවනා කරනවා කැමැති කට්ටියට එන්නේ කියලා. 114ක් විතර සෙනග හිටියා. ඒක හරිම ලස්සනයි ඒක බලන්න. අන්තිමට තමයි මම දැනගත්තේ ඔක්කොම මරණ දඬනේ නියම වෙච්ච කට්ටිය. මට දඬේ නියමෙච්ච නැති එක එක්කත් භාවනාවට ඇවිල්ලා නැහැ. ඒකයි ඒක ලස්සන වැඩි. උණ්ඩ ගෙවල් තියෙනවා. උණ්ඩ කල්පනා කරන දේවල්. දැන් මට දන්නේ මෙච්ච ඔක්කොම ඇවිල්ලා හිටියා. හරිම ලස්සනයි සාදු කෙනෙක්ට හරිම ලස්සනයි වැඩ කරන හැටි. ඉතින් මම කතා කරලා කිව්වා මම මමත් කරගෙන ගිය වැඩවල හිටියා නම් මමත් මහවුලුගේ තපින්ට වැඩ කරපු මිනිහෙක්. කරුමෙට මම අහුනේ නැහැ. ඒක නිසා මයේ හිත කවදාකවත් මට දෙස් දෙන්නේ නැහැ මම මේ පව් කෙරුවයි කියලා. මොකද මට බුද්ධ ධර්ම අහුණාට පස්සේ ඒක මට හම්බුනේ ක්‍රියාශක්තියක් විදියට. මේ ශද්ධාවෙන් බාර ගන්න කරේ කියන්නේ එකක් නෙවෙයි. ඔබ කරපු පව් වලට ගෙවපන්. මට ඒක හොඳට පැහැදිලි මේ ගමනේ යනකොට ඒවා ගෙවෙනවයි කියලා. ඒ නිසා ඕගොල්ලොත් බරපතල guilty conscious තියෙන මිනිස්සු දැන් මේ මරණයක් කරලා මරණ තීන්දුව ඇවිල්ලා තියෙන නිසා මම උපමාවක් කියලා දෙන්න උත්සාහ කළ බලනකොට ගෙවන්න පුළුවන්. ගෙවන්නේ කරන්නේ කොහොමද? ඇවිදිනකොට වම තියෙන්නේ වම, දකුණ තියෙන්නේ දකුණ කියලා පියවර කීයක් යන්න පුළුවන්ද බලන්න. වම තියෙන වෙලාවේ වම දන්න වෙලාවේදී ඔයාගේ හිතේ කෙලෙසයක් තියෙන්න බෑ. හත්ෙක් මරලා තියෙන්න පුළුවන්, මිනිස්සෙක් මරලා තියෙන්න පුළුවන්. සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් ඔයාව මරන්න තීන්දුව කළා තියෙන්න පුළුවන්. නමුත් ඔයාට උත්සාහ කරලා බලන්න පුළුවන් නම් වම තියෙන වෙලාවේ වම දකුණ තියෙන දකුණ කියලා. ඒකෙන් පැහැදිලිව පේනවා අර පව් ගෙවන්නේ. බැරි නම් බුදුහාමුදුරුවෝ ඉතින් ඊට පස්සේ පළවෙනි වතාවට ඒගොල්ලෝ ගොඩක් භාවනා කරලා තිබිලා තියෙනවා. පළවෙනි වතාවට මේගොල්ලන්ට සක්මන් කරන්න දුන්නා. සක්මන් කරලා ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරන වෙලාවදී එක මිනිස්සෙක් කියනවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ භාවනා කරපුවාම එහෙම පව් සමා කරන්න පුළුවන් වෙයි. නැත්තම් මේ සිල් නැති උනත් කමන්නේ භාවනා කරන්න පුළුවන් කතාව අහලා නම් තිබුණා. ඔබ වහන්සේ මේක වචනෙම මතක් කරා මම මේ වාත අත්දැක්ක ස්වාමීන් වහන්සේ. මම අද සක්මන් කරනකොට මට හොඳටම තේරුණා වෙනදට වැඩිය පියවර ප්‍රමාණයක් වම දකුණ වම දකුණ වම දකුණ. ඒතර මට ඇතිවෙච්ච සතුට මෙතිකයි කියන්න බෑ මොකද මන් දන්නවා දැන් මේ සතිය පිහිටුවා ගත්තට පස්සේ ආයේ මේ අතෙන් පයින් ආය අපරාධයක් පවක් අකුසලයක් කරන්න එපා. මම අද විනිශ්චය කරනවා ස්වාමීන් වහන්සේ මේ විදියට ක්‍රමයක් අපිට බුදුහාරෝ කියලා දීලා තියෙනවනම් මින් ඉදිරියට දැන් සීල් සමාදන් වෙන්න මම වග බලා ගන්න ඕනේ ආත්මම අත්දැක්කා කොච්චර මං නරක මිනිහෙක් වුණත් භාවනා අත්දැකීමක් ගන්න සතිය පළපදියම් කරගන්න ඒක බාධාවක් නෑ මං හිතන්නේ ඔක්කොටම කරන්න පුළුවන් කියලා ඔක්කොල හැකි එකෙක් ඉන්නවනම් බුදුහාමුදුරු දිනු බෞද්ධයක් හදාවත් කරන්නේ මොකද බෞද්ධයා කරන්නේම අර මං මිනිමරු නිසා වෙන්නේ හරියන්නේ නැත්තේ කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙන එකම තමයි කරන්නේ ඒකේ සැරව ටික තමයි අනුන්ගේ වැරද්දක් දැකලා සමාව දෙන්න බැරි කම. නිසා කවදා හරි අනුන්ගේ වැරද්දක් තියලා සමාව වෙන්න නිකන් නිකන් ඇබ්බැහියට කරන්නකො. සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතිව ඇති. ඒක තමයි දේවගතිය කියන්නේ. අන්තිමට ඒ කෙනාට පුළුවන් වෙනවා තමන්ගේ වැරදි වලට සමාව දෙන්න. ඒක විපස්සනා වෙද්දී පෙන්සලෙන් ලියලා ඉරේසරකින් මැකෝගේ මකන්න පුළුවන්. අන්න එතකොට තේරෙනවා මේ ධර්මයේ කියන කවුරුත් 2600ක් ගියාට එහෙම පිලුණු වෙලාවක්වත් පුස්කාලවත් නැහැ. කහ කෑල්ල දෙකට කැඩුවා වගේ තියෙනවා. හැබැයි ඒක හරි ක්‍රමයට යොදලා කරන්න පටන් අරගත්තොත් තේරෙනවා. Tamange භාවනාව හරිනම් අවට පරිසරයට good vibration එකක් යනවා. ඒක කියනවා good vibes කියලා. ඒ good vibration එක නැත්නම් අහා ආවත ඉන්න පිරිසට ඇති වෙන මේ සාමය මේ කෙනා මේ කෙනාට නම් චෝදනා කරන්න පුළුවන් භාවනා කළා තනියම නිවන් දකින්න හදන කෙනෙක් කියලා නෑ. එයා භාවනා කරනකොට ඇතිවෙන ඒ පිරිසුදු කම්පන වේග සතා සර්පයටත් තියෙනවා. ගහකොළවලට තියෙනවා. අපරාධ කාරණ හොඳටම තියෙනවා. පොඩි දරුවන්ට හොඳටම තියෙනවා. නාකිට නාකිච්චන විතරයි තේරෙන්නේ නැති. උන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ. ඒක නැති පැත්තමයි බලන්නේ. ඒ නිසා පවුල් එකේ එකෙක් භාවනා කරුවොත් ඇති. ඔෆිස් එකේ එකෙක් භාවනා කරුවොත් මුළු ඉස්කෝලේක එකෙක් භාවනා කරුවොත් ඇති. ඔක්කොම භාවනා කරන්න ඕන නැහැ. ඒ මනුස්සයාතේ තමයි තියෙන්නේ මේ පරිසර දූෂණය වෙන එකට උත්තරේ. මේ ලෝකේ රත් වෙන එකට උත්තරේ. මේ ඕසෝන් ලේයරේ උත්තරේ. ওই ජාත්‍යන්තර සම්මානතර නෙවෙයි තියෙන නිසා අපි එක චිත්තක්ෂණයක් සතිමත්ව ගත කරනවා කියලා කියන්නේ. අපි එක චිත්තක්ෂණයක් මට මම මෛත්‍රී කරගෙන ඉන්නවයි කියලා කියන්නේ. එක චිත්තක්ෂණයක් මාත් එක්ක මම ඉන්නවයි කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන විශාල බරපතල ප්‍රශ්නෙට අපේ කරන්න පුළුවන් පුංචි සම්මාදම කියලා කියන්න පුළුවන්. ඒ නිසා පුංචි කරලා හිතන්න එපා. සම මේ සාරාණීය ධර්මයක් විදියට අපි ඒක බාහිරේ පෙන්නනවා කිසි කෙනෙක්ගේ ගැටුමක් ඇති කරන්න හැලහැපීමක් ඇති කරන්න උනාන වැඳලා සමාවෙලා කියනවා අනේ සමාවෙන්න මට එහෙම කරදර කරන්න ඕනේ නෑ කියලා ඒක ඇතුළතින්ම සාක්ෂි වුණාට පස්සේ මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා අන්නේ දාට ධර්මයේ තියෙන සජීවී ගතිය වැඩි වෙනවා ඉතින් මේ ප්‍රකාශයත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරි ධර්ම දේශනාවලදී මේ සාරණීය ධර්මවල ඉදිරියට සාරිපුත්‍ර සාංශේ විස්තර කරන මිටදී ගැඹුරු කාරණාවට යන්න බලාපොරොත්තු වෙනවා. පණහාන්ට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ඊයේ වගේම විනාඩි සුවල්පයක් කරගනිමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරලා අපි උපයාසප්පයා ගන්නලද යම් කුසලයක් වුණා නම් ඒක සියලු ලෝකවාසී සත්පුරුෂ මණ්ඩල වලට පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු සත්පුරුෂ මණ්ඩලට අත්පත් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අපි සියලු සහලී ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. අපි පින් කරගත්ත වෙලාව අපි ඥාතීන් සීපත් කරන චාරිත්‍රය අනුව ඥාතින් වෙනුවෙන් මේ සාදුකාරය පවත්වනවා සියලු ඥාතීන් අපේ සාදුකාරය අහලා එයත්ෝ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාති වෙනුවෙන් සාදුකාරය පවත්තමු. අප අපිත් මේ එක එක ආකාරයෙන් රැස් කර ගන්නාලද මේ කුසල ශක්තිය නිසා අපිට අසපුරුෂ සංසීවණෙන් දුර වෙලා සත්පුරු සංසීවණේ යාව නිබ්බාන වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනාට පිළිගමු. ඊත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා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 සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු